ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානක්ඛන්දේසු කතංච භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසුපාදානක්ඛන්දේසු ඉද භික්ඛවේ භික්ඛෝ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි මේ ආරම්භය ලබා ගන්න හදන්නේ ධම්මානුපස්සනාවේ දෙවෙනි කොටස දෙවෙනි පරිවේ වශයෙන් සඳහන් වෙන පංච සුපාදාන ඛණ්ඩේ සම්බන්ධයි. ඒක සම්බන්ධයෙන් සම්පූර්ණ පාලි පාඨය ඉදිරිපත් කරගන්නවා නම් මේ රූපය ගැන අපි මතක් කරා වගේ ඉති ඉද බික්කවේ බික්කු වේදනාසු වේදනානුපස්සී ආදී වශයෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් උපාදානස්කන්ධ පහම අපි ඉදිරිපත් කරගත යුතුයි. නමුත් අද ඒන් ප්‍රධාන කොටස වෙන මුල්ම හඳුන්වා දෙන රූපය ඉදිරිපත් කරගන්න නිසා සත්‍යයනා වශයෙන් ඉදිරිපත් කරේ රූපයට සම්බන්ධ කොටස පමණයි. මේක සාමාන්‍යයෙන් දස දස සංඥා සූත්‍රයේදී අනිච්ච සංඥාවට ගොදුරු කරලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය තමයි. ඒ මේ පංච උපාදානස්කන්ධයේ මාර්ගයෙන් යෝගාවචර ඉස්මතු කර ගන්න හදන්නේ ත්‍රිලක්ෂණේ සම්තති ලක්ෂණය මොකද මේ අනිත්‍ය ලක්ෂණය. ඒනොත් ප්‍රථමයෙන්ම සරුවචන් වහන්සේ ඉදිරිපත් කළා තියෙන්නේ රූපස්කන්ධයයි මේ රූප පිළිබඳව අවබෝධයක් ඇත්තා වූද නාම ධර්ම පිළිබඳව ඒ තරම ප්‍රකට ආબોධයක් නැත්තා වූද ඇත්තන් වෙනුවෙන් ඉදිරිපත් කරන ක්‍රමය තමයි රූපය එකක් වශයෙන් දේශනා කරලා නාමස්කන්ධය වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් හතරට කඩලා පෙන්නනවා. යම් කිසි කෙනෙකුට නාමස්කන්ධය හොඳට ප්‍රකටයි නමුත් රූපස්කන්ධය පිළිබඳ ප්‍රකට නැත්නම් ඒ වෙලාවට ධාතුරෝ යම් පුරිෂෝ කියලා සරුවචනසේ දේශනා කරනවා රාහුලවාද සූත්‍රය වගේ ඒකෙදී පෙන්නනවා මේ පුද්ගලයයි කියලා කියන්නේ පුරුෂයයි කියලා කියන්නේ ධාතු හයක් පමණයි මොනවද ඒ පඨවි ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආපෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු කියලා නාමස්කන්ධේ විඥාන ධාතුව වශයෙන් පමණකොත් රූපස්කන්ධය පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා කොටස් පහකට කඩලා පෙන්නනවා මේ තමයි මේ සරුවචනාංශයේ එක එක චරිත ලක්ෂණ වල හැටි හැටියට නාම ධර්ම ප්‍රකට කරන යන කට්ටියට එක ආකාරයක් රූප ධර්ම ප්‍රකට කරන යනකට එක ආකාරයක් තව විදියකට අට්ඨාරස ධාතු වශයෙන් චක්කු සෝත ඝාන ජීවා කාය මන කියලා ඒවට ගොදුරු වෙන්නා වූ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා චක්කු විඥාන සෝත විඥාන ආදී වශයෙන් එක එක ක්‍රමවලට මේ එකම දේ තමයි විස්තර කරන්නේ ඒ පුද්ගල නානත්වයේ අනුයි දේශනාවේ විලාස අනුවයි. මේ තේරම දැනගන්න එක හොඳයි. ඒ කාට හරි කියලා දෙන වෙලාවදී මූල ධර්ම වශයෙන්. නමුත් එක එකනා ධර්ම අවබෝධය පිණිස සාක්ෂාත් කරන්නේ සමහරලාට මේ එක කොටසකින්. ඒක නිසා හැමදේම දැනගෙන භාවනා කෙරුවේ නැත්තම් ඒක අගුණයි ඒක අපලයි ඒක නරකයි කියලා හිතන්න දෙයක් නැත්තේ නෑ. ඒ මොකද මේ රූප ධර්ම ගැන කියනකොට උනත් ආචාර්ය මතවල පෙන්නනවා Tamanට ප්‍රකට වෙන දේෙන් බැසගෙන ප්‍රකට වෙන දේෙන් ආරම්භ කරගෙන ඉදිරියට යනකොට Tamanගේ ඒ උපනිෂේ සම්පත්‍ය වල හැටි හැටියට පසුබිමට ගැලපෙන විදිහට ධර්මයේ ධර්මයේ විශ්ීම මතු කළ දෙන කතියක් තියෙනවා. අන්න ඒක තමයි ඊ타මත්ම ආරක්ෂාකාරී ක්‍රමය. ඊ타මත්ම ප්‍රායෝගික ක්‍රමය. ඊ타මත්ම ප්‍රත්‍යක්ෂ නැත්නම් ප්‍රත්‍යක්ෂය ඉස්මතු කරගෙන ඉස්සර කරගෙන ප්‍රකට කරගෙන යන ක්‍රමය. ඒක බොහොම ප්‍රති මේ ආඩුවෙන් ප්‍රශ්න ඇති කරන ක්‍රමයක්. අපි ඒක හිතේ තියාගෙන මේ රූපස්කන්ධය පිළිබඳව හිත යොදලා බැලුවොත් ඒ රූපස්කන්ධ වශයෙන් ප්‍රධාන වශයෙන්ම පෙන්වන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ පංච උපාදානස්කන්ධේ රූපස්කන්ධේ එකක් වශයෙන් පෙන්වනවා. නමුත් අපි දැන් වෙලා ගන්න හදන්නේ ඒක විස්තර විභාග කරලා විචිත්‍ර වශයෙන් දැක ගන්නවා. ආන්නේම දැක්ගත්තාම අපි රූපය කියලා ගන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර. මේ හතර දෙනාගේ තියෙනවා අමුතුම සම්බන්ධතා. මේ වගේ තියෙන ප්‍රධානම ලක්ෂණ තමයි මේ රූප ධර්මයක් කොයි එකක් හෝ හතර සාමූහකය හෝ එකක් වශයෙන් හෝ බැලුවොත් ඒව නිතරම රුප්පන වෙනසුළු, කුප්පන සුළු, නලියන සුළු වෙනස් වෙන සුළු ගතියක් තියෙනවා. මේක තමයි රූපයාගේ හැටි. මේක කොච්චර නලියන සුළු කුප්පන සුළු රුප්පන සුළු ගතියක් තියෙනවද කියලා කියනවනම් පණ ඇති සතෙකුටත් වඩා රූප ධර්ම වල පමණක්ම චංචල කම්පන ගති තියෙනවා. ඒක ධර්මයේ සඳහන් වෙනවා. ඒ වාගේම භෞතික විද්‍යාවලත් සඳහන් වෙනවා. එක අංශුවක් අරගෙන කඩලා කඩලා බලන්නේ ගියොත් ඒක ඇතුළේ තියෙන ඉතාම අධික වේග ධාරාවක් මිස එක තැනක තැම්පත් වෙච්ච අපි මේ දකින හතරස් රවුම් එහෙම නැත්නම් මේ කළු සුදු පාට ඒව මොනවාක්වත් දකින්න හම්බ වෙන්නේ නැහැ. කඩලා කඩලා බින්දලා බින්දලා බලනකොට ශක්ති පුංජයක් පමණයි. ඒකම තාමත්ම අමුතුම ක්‍රමයකට ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා ඍජු කරගත්තාම දැක ගන්න පුළුවන්. ඒක නිසා මේ අතිසූක්ෂම මේ ලොක් කරලා බලන කණ්ණාඩි වලින් බලලා දේශනා කරපු බලලා අද කරන ප්‍රකාශ වලට වඩා ගා ගැඹුරක් සර්වචන්නාංශේ අමුතුම බුද්ධ චක්ෂුෂයෙන් බලලා දේශනා කළා කියනවා. දැන් ඉතින් මෑත කාලේ යන්නේ අන්න ওই දෙක ගැළපීමේ වැඩපිළිවෙලකින් අලුත් වචනෙන් කියනවා නම් බුද්ධ මේ විද්‍යාව දැන් බුද්ධං සරණං ගච්ඡාමි වෙලා තියෙන්නේ. විද්‍යාව බුදුන් සරණ යන කාලයක් ඇවිල්ලා. ඒ තරමටම මේගොල්ලෝ යంత్ర සූත්‍ර මාර්ගයේ හොයාගන්න දේවල් අර කලින් කියාපු දේවල් වලින් සමානකමක් තේරෙනවා විලාසය පමණයි වෙනස්. ඒ අනුව බලනකොට විද්‍යාවට ලං වෙන්න පුළුවන් ලේසියෙන්ම රූප ධර්ම වලට පමණයි. මොකද ඒක තමයි ගොරෝසුමදී. ඒක තමයි මේ පටන් ගන්නෙදී ඥානයේ මොහුකුරා කියන ඇති කාටත් පහසු දෙයි. ඒක නිසා සාමාන්‍ය විපස්සනා වෙදී රූපයෙන්ම තමයි පටන් ගන්න. හැබැයි සමතය කරලා යම් කිසි කෙනෙකුට සමත ධානය වශී කරගෙන තියෙනවා නම් ඒ පුද්ගලයාට නාම ධර්ම රූප ධර්ම කියන දෙපැත්තෙම බැස ගන්න පුළුවන්. නමුත් සුද්ධ විපස්සනාවේදී රූප ධර්ම පමණමයි බැස ගැනීමේ දොරටුව. සතිපට්ඨානෙ පෙන්වන්නේ ඒකට සාක්ෂියක් වශයෙන් ආරම්භයේදීම රූප ධර්මයි. රූප ධර්මයෙන් බැසගෙනයි නාම ධර්ම වලට යන්නේ. අන්නේ රූප ධර්මය පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතර කොටාශයක් එකට වැඩ කරන්නේ. මේ හතර දෙනාට කවදාකවත් එකිනෙකාගෙන් වෙන්ව ජීවත් වෙන්න බෑ. නමුත් නිදර්ශන වශයෙන් අපි ලෝකෙ පෙන්නකොට පඨවි කියලා කියන්නේ පෘථුවිය කියලා මේ මහා පොළව ඝනකඩ මහා පොළව පෙන්නනවා. ඊකට ආපෝ කියනකොට ද්‍රව ස්වභාවය පෙන්නනවා. තේජෝ කියනකොට ගිනි දැල්ලක් ඉන්ද්‍රක් පෙන්නනවා. වායෝ කියනකොට ඔය අතුකොළ හොලවා යන කුලකක් අපි පෙන්වනවා සුළුසුඟක් පෙන්වනවා. නමුත් කවම කවදාකවත් මේ එක සුද්ධ ධාතුවකට තනිකර ලෝකේ ඉන්න බෑ. අන්තිම කුඩා කොටසේ පවා මේ පඨවි ධාතුවේ නියෝජනයක් තියෙනවා ආපෝ ධාතුවේ නියෝජනයක් තියෙනවා තේජෝ ධාතුවේ නියෝජනයක් තියෙනවා වායෝ ධාතුවේ නියෝජනයක් තියෙනවා ඒ නිසා අපි සාමාන්‍යයෙන් පෘථුවිය දැකලා මම පඨවි දැක්කා කියලා කිව්වට ඒක සම්මුතියට, ව්‍යවහාරයට, ප්‍රඥප්තියට අනුවන කතාවක් මිස පරමාර්ථ වශයෙන් පටවිය දැකලා නෙවෙයි. දැන් අපි මේ විග්‍රහ කරගන්න හදන්නේ ආනාපාන සති ක්‍රමයෙන් හෝ පිම්බීම හැකිලිම ක්‍රමයෙන් හෝ සක්මන් භාවනාවේදී හෝ අපි කොහොමද මේ අපි දන්නා ප්‍රඥප්ති ධර්ම තුලින් විනිවිද ගිහිල්ලා පරමාර්ථ වශයෙන් මේ රූප ධර්මයක් එහෙම නැත්නම් පටවියාපෝ තේජෝ කියන ධාතු ගුණයක් අපි අවබෝධ කරගන්න කියලා කියන්නේ. ඒකට දැන් අර අපි කලින් ගත්ත නිදර්ශනයේ හැටියට භෞතික විද්‍යාඥයන්ට විශාල කිරීමේ ලොකු යන්ත්‍රෝපකරණ රාශියක් අවශ්‍යයි. නමුත් අපි ඒ වෙනුවට ගන්නේ රූප ධර්ම ටිකකුයි එකලස් කරගන්න. අරගොල්ල රාම මේ අර මේ භෞතික විද්‍යාඥ රූප ධර්ම එකලස් කරගන්නවා. භාවනාවේදී කරන්නේ නාම ධර්ම ටිකක් එකලස් කරගන්න එක. නිසා ධාතු මනසිකාරේ ළඟට යනකොට එන තමයි පංච උපාදානස්කන්ධය කියන භාවනාව සිද්ධ වෙන්න නම් ඊට ආසන්න කාරණා රාශියක් අවශ්‍ය වෙනවා. ඒ කාරණා රාශිය පෙළ ගැස්මේදී තමයි පෙළ ගැස්මේදී පමණයි මේ ධාතු මනසිකාර්ය වගේ ගැඹුරකට අපිට යන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන ධර්ම ටිකට නාම ධර්ම ටිකට අපි කියන්නේ සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ ආනාපානයේ වගේ හුස්මක් දිහා බලාන ඉඳලා ධාතු මනසිකාරයක් කොහොමද කරන්නේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකින්වත් බලන්න බැරි දේවල් කියලා තම කිසි කෙනෙකුට ඒක පිළිබඳව සැක උපදවන්න පුළුවන්. අන්නේවැනි සැක දුරු කරන්න නම් නෑ මේක බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මේකටත් වඩා විස්තරව දැකලා දේශනා කළා කියනවා. ඒ නිසා බුද්ධ ආදී උත්තරමයන් කෙරෙහි සද්ධාවෙන් ධර්මයේ කියලා දීලා තියෙන ආකාරයට හරියට ප්‍රතිපදාවන් වල පිහිටලා ගුරුපදේශනෝ කටයුතු කරනවා නම් පුළුවන් කියලා සද්ධාව මුලින් අවශ්‍ය කරනවා. ඒකයි අපි මේ සූත්‍ර මේ වශයෙන් මේවා ඉගෙනගෙන ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් චින්තාමේ වශයෙන් කල්පනා කරලා භාවනාවට ගිහිල්ලා නැත්තන්ට ධෛර්යයක් උනන්දුවක් ඇති කරලා දෙන්න හදාන්න. ඒ නිසා මුලින්ම අවශ්‍ය කරලා තියෙනවා මේ භෞතික විද්‍යාඥයන් විසින් පාවිච්චි කරන මේ උපකරණ වලට වඩා වඩා ස්ථිර ඒ වගේම කිසිම බාහිර දෙයක් මත රඳා නොරඳන තමන් විසින්ම දිනු කරන ලද වූ ඉන්ද්‍රිය ධර්මයන් තුළින් ඒ හාස්කම ඒ සූරකම ඒ වීරකම කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න ඕනේ අඩුම ගානේ. ඒක කරපු උත්තරමන් වහන්සේ නමක් තමයි සරුවච්චන් වහන්සේ කියන්නේ කියලා තුන්කල් දැක්ක ආවෝද විද්‍යා මේ ලෝකවිදු ගුණයත් ආවෝද උත්තරමන් වහන්සේ නමක්. ඒක තමයි මේ ධර්මයේ වශයෙන් අපිට දේශනා කළා තියෙන්නේ. ඒ නිසා අපි සද්ධාව අවශ්‍යයි. ඒ වගේම තමයි සද්ධාවෙන් ඇති කර ගන්නාලද කුසල ඡන්දයෙන් පණපවා ගන්නාලද වීර්යයෙන් තොරව මේ බණ අහගෙන හිටියට ධර්ම සාකච්ඡා කරාට පොත් කියුවට අනුන්ට කියලා දුන්නට කවදාකවත් පටවි ධාතුව අවබෝධ කරනවා කියන එක වීර්ය කරන්නේ නැතුව භාවනා කරන්නේ නැතුව ආතාප වීර්ය අප්‍රමාද වීර්ය නැතුව කරන්නත් බෑ. ඒ වගේම තමයි සතියෙන් හරියටම මේ චිත්තක්ෂණයට මම දැන් මෙතන කියන පදනමට එන්නේ නැතුව ධාතු මනස්කාරයක් කවමදාකවත් වැටෙන්නේ නැහැ. වෙන විදිහට කියනවා නම් ධාතු මනස්කාරයේ වැටෙනවා නම් ඒ වෙලාවේ ඒ කාන්තේම මම දැන් මෙතන කියන එකලස තියෙන්න ඕනේ. ඒ එකලස මතින් නැත්නම් ඒ එකලස පාදක කරගෙන ඇති වුණා වූ සමාධියක් ඒ කියන්නේ එකලස චිත්තක්ෂණ රාශියක් පවතින ගතියකුත් තියෙන්න ඕනේ. තිබිලා කලින් බණ අහලා තියෙන්නත් ඕනේ. ධර්ම සාකච්ඡා කරව ප්‍රඥාවක් සුතමේ ප්‍රඥාවක් චින්තාමේ ප්‍රඥාවකත් අවශ්‍යයි. එතකොට විතරක් අර මේ පේන්නේ මේ වැටෙන්නේ ඔය කියන ධාතු මනසිකාරය නේද? ඔය කියන අනත්ති ලක්ෂණ අනිච්ච ලක්ෂණේ නේද කියලා හරියට අර භාවනාවෙන් එන්නා වූ අත්දැකීම සුතමේ චින්තාමේ ඥානවලින් පෝෂණය ලැබනකොට අමුතුම ප්‍රඥාවක් එනවා. ওই ක්‍රමයේ ওই ක්‍රමයේ තමයි ධාතු මනසිකාර්ය මේ පච්චුප්පන්න වශයෙන් ප්‍රත්‍යুৎපන්න වශයෙන් වර්තමාන වශයෙන් ස්පනා අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ අපි ඍජු කරගත්තේ නැති ඉන්දිය ධර්ම සහිතව මේ වගේ ප්‍රත්‍යක්ෂ ලබන්න අමාරුයි. නමුත් මේ පිරිස දැන් කාලයක් තිස්සේ කටිපටාන සූත්‍රයට අහුම්කම් දීලා තියෙනවා. බණ භාවනා කරලා මේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? වීර්යය කියලා කියන්නේ මෙනෙහි කරනවා කියලා කියන්නේ මොකද්ද? සතිය කියලා කියන්නේ ඉලප සිටීම කියලා කියන්නේ මොකද්ද? එතෙන් කියම සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියලා කියන්නේ ඇත්ත ඇති හැටි දැකීම කියන්නේ මොකද්ද? ආදී වශයෙන් යම් යම් අභ්‍යාස කරලා යම් යම් කොටස් වලින් ජය අරගෙන තියෙනවා. ඒක නිසා එවැනි යත්තන්න අනිවාර්යයෙන් මේ වෙනකොට යම් යම් පැති වලින් මේ ධාතු මනසිකාරයේ ස්වභාවල් පේනවා කියනවා. අන්න ඒකට ඒ සුත්තමේ ඥාන සිතාමේ ඥාන ලංකනකොට වෙලාවක මේක තමයි මේ බුද්ධ හදවත වෙනසල සඳහන් කෙරුවේ කියලා භාවනාවේදී එක මතුවලා එනකොට සුත්තමේ ඥාණයෙන් ඒකට ආධාර උපකාර වෙලා එතන මේ ප්‍රත්‍යක්ෂයට අස්පනා අපිට දැනීමකට ඉඩෙන්නේ ඉඩ තියෙනවා. මේ ධාතු හතර ගැන ගත්තාම පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ හතර අපි ගත්ත නාම රූප කියන කොටස් දෙකෙන් රූප කොටස ගොරෝසු නිසා ප්‍රකට නිසා ප්‍රබල නිසා එයින් පටන් ගන්නවා. ඒ වගේම තමයි ධාතු මානසිකාරයේ ධාතු හතර ගත්තාමත් මේ හතරෙන්මත් වඩා ප්‍රකට එකෙන් තමයි බැස ගැනීම කෙරෙන්නේ. එයින් ඊටාමත් ප්‍රකට දේ තමයි වායෝ ධාතුව. වායව ධාතුවෙන් කරන්නේ සමුදීරණ කෘත්‍යය තල්ලු කිරීම. කොලයක් ගහක තියෙනකොට හුලං හමන බව දැනෙන්නේ කොහොමද? කොලේ වැනෙන නිසා. ඒ විදිහට හුලං කියන බව අපි දැනගන්නේ වෙන දේවල් වල තියෙන කම්පන චංචල ගති නිසා. ඒ කම්පන චංචල ගතියෙන් ඇති වෙන මේ චලනය ඉස්සල්ලාම හිත පැහැර ගන්නා සුළුයි. තාමත් පුංචි දරුවෙක් තාම ඇස් දෙක පාවෙන යුගයේ ඉන්න කාලේ එයාට එකලස් කරන්න බෑ හිත. ඇස් දෙක බලනකොට පාවෙමින් තියෙන ඇස් දෙක එකම වස්තුවක් කෙරෙහි මේ කේන්ද්‍රගත කරන්න බෑ. ආන් මේ වෙලාවේදී අපි විවිධාකාර කරකින වස්තු එයාට පේන්න උඩින් එල්ලලා තියෙනවා තොටිගේ. එල්ලලා තියෙනකොට ඒව කරකිනකොට ඉතින් ඒක දිහා බලාන ඉඳලා ඉඳලා තමයි ඇහැ එක වස්තුවකට යොමු කරවීමේ ව්‍යාපාරේ ව්‍යායාමයේ ළමයා තේරුම් ගන්න. නැත්නම් ඇස් දෙක දෙපොලේ තියෙන. දෙවිදිහකට වැඩ කරන්නේ. නමුත් අර එකම වස්තුවක් අරගෙන වස්තුවකට හිත දැමීමෙන් තමයි ඒ ඇස් දෙක එක කේන්ද්‍රගත කිරීම කරන්නේ. එතකොට තමයි අර ගැඹුර තේරෙන්න පටන් ගන්න. ඊට පස්සේ අපි දොරට වඩනවායි කියලා ඒ බබා ආලෝකයට ගේනවා. ඒ ආලෝකයට ගෙනාට පස්සේ අර අතුකොළ හෙල්ලෙනවා දකින්නකොට තමයි ඒ බබාට ඉස්සල්ලාම මේ තමන් එලි මහනකට ආව බාක් වෙනසක් වැටෙන්නේ. ඒව තමයි ඇහැගන්නේ. ඒ මොකද වායෝ ධාතුව තමයි අනෙක් හේතුම ධාතු වලට වැඩිය ඉතාමත්ම ප්‍රකට. ඒ නිසා ආනාපානී කියලා කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව පදනම් කරපු දෙයක්. ඒ නිසා සරුවචනාංශේ අහම්බෙන් කරපු යෝග යෝජනාවක් නෙවෙයි ආනාපානී කියලා කියන්නේ. මේ පට රූප ධාතුම රූප ධර්මෙම මුල් කරගෙන එිනුත් වඩා ප්‍රකට දෙයින් පටන් ගන්නමයි. මෙන්න මේ නිසා සතිපට්ඨාන සූත්‍රයක නැති වුණාට ඒක අටුවාවේ නැති වුණාට ටීකාවේ සඳහන් කරලා තියෙනවා විපස්සනාව පිළිබඳ ඉතාමත්ම මූලික ආප්තෝපදේශ පදයක් යථාපාකටං විපස්සනාභි නිවේෂෝ යමක් ප්‍රකටද එතනින් විපස්සනාට බැසගන්නේ කියලා විපස්සනා අභිනිවේෂය විපස්සනාට ගෙවැදීම සිද්ධ වෙන්නේ Tamanta ඉතාමත්ම ප්‍රකට වෙන තැනින් දන්නා දේවලින්වත් ප්‍රකට විය යුතු විය යුතු දේවලින් වලින්වත් Taman හිත ගන්නා දේවලින්වත් නෙවෙයි ඒ භාවනා කරන යනට Tamanට ප්‍රකට වෙන්නේ යමක්ද ඒක තුලින් තමයි බැස ගැනීම කරන්නේ. ඒ නිසා විපස්සනාවේ කවදාකවත්ම නෑ බෑ කියන වචන දෙක කෑවෙන්න විදියක් නෑ. මොකද ලේසිතෙන් පටන් ගන්න එකයි කියේ. නමුත් ඒ කමඨා සුද්ධ කරනකොට හුඟක් වෙලාවට ඒ නෑ බෑ දෙක වචන පාවිච්චි කරන්නේ මොකද්ද? අර තම තමන් හිතාගෙන ඉන්න මති මතාන්තර වලට ගැලපෙන්නේ නැති නිසා භාවනාව හරි ගියේ නැහැ කියනවා. ඒ වගේම භාවනාව පිළිබඳ බන්ධෝත්සාහය වෙනවා. ඊයේ හරි ගියා අද හරි ගියේ නැහැ කියනවා. ඒ කියන්නේ පැහැදිලිවම යමක් ප්‍රකටද ඒ ප්‍රකට දේෙන් බැස ගන්නට කියලා. ඒ ගෝකල් පෙරිච්ච අදහසක් නෙමේක. අන්නේ අදහස අමතක වුණාට පස්සේ තමයි ඔය භාවනා කරලා කනගාටුවක් පහළ වෙන්නේ. නැත්නම් භාවනා කරලා කනගාටු වෙන්න දෙයක් නැත්තේ නෑ. මොකක් හරි ප්‍රකට වෙනවා. අඩු ගානේ කේන්ති කියන බව හරි ප්‍රකට වෙනවා. අඩු ගානේ භාවනාව කැඩුණු බව හරි ප්‍රකට වෙනවා. අද හරියගේ නැහැ කියන එක හරි ප්‍රකට වෙනවා. ඒකත් විපස්සනාවට අරමුණක්. මොන්නම දෙයක්වත් විසිකරන්න දෙයක් නැහැ මේකේ. හරියට ලංකාවේ පොල් ගහ වගේ. පොල් ගහේ මොන්නම කෑල්ලක්වත් අපි විසිකරන්නේ අපි කියන්නේ සාමාන්‍ය අයිස්ක්‍රීම් කෝම් අයිස්ක්‍රීම් කෝන් එකක් වගේ. අන්තිමට අයිස්ක්‍රීම් කාලා පස්සේ කෝන් එකක් කාලා දානවා. ආ නොය ක්‍රමේ තමයි විපස්සනා කියන්නේ කිසිම කිසි දෙයක් මේකේ අහක දාන්න දෙයක් විපස්සනාත් නතු කරන්න බැරි දෙයක් කියලා නෑ. මෙන්න මේ මූල ධර්ම හොඳට පෙන්නනවා. මේ නාම රූප දෙකෙන් වඩා ප්‍රකට රූප ධර්ම නිසා රූප ධර්මෙන් පටන් ගන්නවා. රූප ධර්මයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකෙන් වායෝ ධාතුව <clears throat> ප්‍රකටයි. ඒකෙන් පටන් ගන්නවා. ඒ නිසා වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ආනාපාන සති භාවනාවටත් පිම්බීම හැකිලිමේ භාවනාවටත් ගොදුරු වෙන්නේ. මෙන්න මේ වායෝ ධාතුවෙන් ප්‍රකටතනින් පටන් ගැනීම පිළිබඳව භාවෝක්සාරික පොත පරිවර්තනය කරනකොට පිටු භාගයක විතර රචනයක් කියලා කියනවා. බොහොම ලස්සනට ප්‍රකටතනින් පටන් ගන්න කියන එකට ලේසි තැනින් පටන් ගන්න. ප්‍රකටතනින් කියන එක ලේසි තැන. අපි කියනවනම් ආනාපානය කරනකොට ආනාපානය හැපෙනවා අල්ලන්න ලේසිම දෙලින් පටන් ගන්න. ඒක තමයි ප්‍රකටම තැන. ඒ ලේසි තැනින් පටන් ගන්නවා කියන එකට ඒ ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ විශේෂයෙන්ම සිංහල භාෂාව ඒ වගේම කිට්ටු භාෂාවක් තමයි බුරුම් භාෂාව. ඒකේ සාමාන්‍යයෙන් අපේ හෝඩිපත ගත්තාම අයන්නෙන් තමයි භාෂාව පටන් අරගන්නේ. ආයනු ආයනු ආයනු ආයනු වේදි වේනි කියලා. ඊගාවට ඉතුරු <clears throat> අකුරු කක ගගන චච ජජඤ කොහොම තමයි යන්නේ. මේක පොතේ තිබුණාට හොඳටම දන්නවා මේ අපි දරුවන්ට වැලිලාලි අකුරු ගන්නකොට නම් ආයන්නෙන් තමයි පටන් අරන්නේ මංගල නැකතට. මොකද පන්තියකට කියලා උගන්වන්න ගියාම ඉස්සල්ලාම උගන්වන්නේ රයන්න නැත්තම් ටයන්න. මොකද ඒක තමයි පොඩි දරුවෙකුට ලේසි රවුමක් කරනලා කට අරපුවාම වම් ඇත රැඳනනම් ඔන්න රයන්. දකුණු ඇත රැඳනනම් ටයන්. ඒක ඔය දෙක දිහාමගෙන ඔය දෙක දිහා රට. ඔන්න ඔහම තමයි ලේසි කෙනින් පටන් අරගන්නේ. ඒකල ගිහිල්ලා තමයි රයන රායන කරනවා ටයන් ටයන් කරනවා ඔහොම ගෙනියලා ගෙනියලා වර්ණගලා මොනේ මේට කයන්න අයන්න අන්තිමන තමයි ශ්‍රී අකුර වගේ වව ගන්න. ඒක දෝෂයක් නෙවෙයි. භාෂාවේ තියෙන නම් අයනු ආයනු අයනු අයනු තමයි. නමුත් උගන්වන්න පටන් අර ගන්නකොට අපි රයන්නේ හරියට අයන්නේ. ගුරුමේ වයන්න සම්පූර්ණ රවුමක්. ඉතින් ඒ දරුවට වාලුම් කියලා වාරවුම. වයන්නේ තමයි පටන් අරගන්නේ. ඒ මොකද මේ ලේසි තැනින් පටන් අරගන්නේ. මේකමයි විපස්සනාදි කෙරෙන්නේ. යමක් ප්‍රකටද යමක් පහසුද එතනින් තමයි පටන් අරගන්නේ. ඒ නිසා ආස්වාද ප්‍රසආද කරනකොට අපි තේරුම් අරගන්න ඕනේ අපි ඉස්සල්ලාම දකින්න හදාන්නේ නැත්තම් ගුණ යොමුක් දෙන්න හදාන්නේ වායෝ ධාතුවට. ඒ වායෝ ධාතුවේ තියෙනවා පඨවි කොටස්. ඒ පඨවි කොටස් ඇවිල්ලා අර කාය ප්‍රසාදේ හැපෙනකොට ඇතිවෙන වායෝ පොට්ටබ්බේ තමයි අරමුණු වෙන්නේ. අපි ඒක පීරි ගෑවිල්ලක් වාගේ මදිනවා වාගේ හැප්පෙනවා වාගේ කියලා කියනවා. වායෝ කිව්වට තනිකර වායෝ විතරක් නෙමෙයි හැම පද්ධතියකම හතරම තියෙනවා. ඒ වායෝ ධාතුවේ තියෙනවා ස්පර්ශ වෙන්න පුළුවන් පඨවි කොටස්. අන්නේ පඨවි කොටස් ඇවිලා කාය ප්‍රසාදේ හැපෙනකොට තමයි ආස්වාද ප්‍රසාද කරන්නේ. ඒ වායෝ ධාතුවේ සමුදීරණ ලක්ෂණය තමයි පිම්බීම හැකිලිමට අරමුණු වෙන්නේ. මේ නිසා වායෝ ධාතුවෙන් පටන් අර ගන්නකොටත් ඒ වායෝ ධාතුව ඇවිල්ලා හැපෙන වායෝ ධාතුව ඇවිල්ලා කිචි කවන වායු දාතල පිරිමදින තැන් වලින් පහසුම තැන ගන්නයි කියලා කියන ආනාපානය කරනකොට. අපි කියන නාසිකාග්‍රේ හෝ උඩුතොලේ හෝ එනතම් පපුවේ හෝ එහෙම නැත්නම් <clears throat> පිම්බීම හැකලින් වශයෙන් උදරයේ නාභි මණ්ඩලයේ හෝ ඒ කියන දේ අරගන්න. මේක අරගෙන ගියාට මෙතනින් පටන් අරගත්තට හැමදාම මෙතනින් යන ගමනක් නෙවෙයි. ඒ වායෝ ධාතුවේ ඇති මේ පිරිමැදින ගතිය අපි මුලින් දකිනවා ආස්වාසේ එක තාලයකට ප්‍රස්වාසේ එක තාලයකට. ඔක දිහා එක වාරයක් බලපුවාම ප්‍රකට වූ වායෝ ධාතුව පෙනුනට තව ටික වේලාවක් හොඳට බලන හිටියොත් ඕන්න පේනවා ඕකේ තේජෝ ධාතු වැඩ කරන හැටි ඇතුල් වෙන හුස්ම ටිකක් සීතලට වැටෙනවා පිට වෙන හුස්ම ටිකක් රස්තියට වැටෙනවා. ඕක මේ මේ ලොකු වෙනසකට වැටෙනවා නෙවෙයි. අර වායෝ ධාතුව මත සතිය සමාධිය ඇති වෙනකොට දැක ගන්න පුළුවන් ලකුණක්. ඒ වගේම තමයි දීර්ඝ වශයෙන් වැටෙනවයි කියලා කියන්නේ හැපීම බොහෝ වේලා පවතිනවා. කෙටි වශයෙන් වැටෙනවා කියලා කියන්නේ හැපෙන හැපීම කෙටි වශයෙන් අඩු කාලයක් පවතිනවා. මේ කෙටි භාවයට හේතු වෙන පාඨවි කොටස්. පිරිමදින ගති. වායෝ ධාතුවේ තියෙන යම් ගොරෝසු ගතියක්. ඒ ගොරෝසු ගතිය නාස්කුඩු පුරවාගෙන පූර්ණ හුස්මක් වශයෙන් ගන්න මුල් වෙලාවේදී ප්‍රකටයි. ආශ්වාසෙත් ප්‍රකටයි ප්‍රශ්වාසෙත් ප්‍රකටයි. ඔතෙන් එන්නේ එන්නේ හුස්ම රටා අඩු වෙගෙන යනකොට ওই ප්‍රකට භාවය අඩු වෙනවා. ඒ නිසා මුලින්ම මතක් කරන්න කියනවා හුස්ම පුරවාගෙන පීරාගෙන යන වෙලාවේදී ඇතුල් වීම පිටවීම වශයෙන් බලන්න කියලා. ඒ විදිහට මේ වායෝ ධාතුවේ පාඨවි කොටස් වල තියෙන පිරිමැදින හැපෙන ගති, කුණුසුම් සිසිල් ගති, ඒ වාගේම සමහර වෙලාවට භාවනා කරනකොට ඒ මූලං වදින හරියේ නිකන් මේ විශ්මුණක් බැඳා වාගේ එහෙම නැත්නම් ඒ ටික ඇතුලේ මේ ඉතියෙන් හදපු කොටසක් වාගේ පදාස පිටින් සමහරලාට ඝන වෙන්න පටන් ගන්නවා. නිකන් දත් කලවන්න ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එකක් ආපුවම මේ පැත්තේ හිරි වැටලා ගියා වගේ ඒ ප්‍රදේශයේ හිරි වැටෙන්න පටන් ගන්නවා. එතකොට ඒකේ ආපෝ ධාතු කොටස් ආබන්ධන ලක්ෂණ පෙන්වෙනවා. මේ විදිහට පඨවි වායෝ ධාතුවෙන් පටන් ගත්තට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් බලාන යනකොට යනකොට ඒක ඇතුලේ තියෙන අනුකුත් ධාතු කොටස් ඔක්කොම පේන්න පටන් අර ගන්නවා. මේන මේ විදිහට යෝගාවචරය කල්පනා කරන්න ඕනේ එක සැරයක් ආනාපානය දැක්කට ඒ ධාතු කොටස් වල තියෙන සියලුම රංගනයන් සියලුම වෙස් සියලුම ආකාර දැක් ගන්න බෑ. හැබැයි පළවෙනි සැරේම මේ පිම්බල හැකින ගති හෝ කුණුසොසිසිල් ගති හෝ දීක කෙටි බව හෝ මොනවා හරි එකක් දැනගත්තොත් හොඳ ආරම්භයක් කියලා කියන්න පුළුවන්. සතිය දිගට පවත්වා ගන්න පුළුවන් ක්‍රමයක්. නමුත් ඒ සතිය ඊගාව ආනාපානෙදි ඊගාව ආනාපානෙදි ඊගාව ආනාපානෙදි කරන්න කරන්න කරන්න ඒක තුල ගැඹුර දැකීම තුලින් තමයි අනිකුත් ධාතු කොටස් මේකට සම්බන්ධ වෙන හැටි දැක ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට දකින්න දකින්න දකින්න මොකද වෙන්නේ? ආනාපාන අරමුණත් බලාගෙන ඉන්න හිතත් අතර පරතරය අඩු වෙන එකයි. එන්නේ එන්නේ එන්නේ එබී බලන්නාසේ netterදී බලන්නාසේ ආස්වාද ප්‍රසවාසයේ දිහා බලන්න පුළුවන් ශක්තියක් ලැබෙනකොට එකක් දැක්කට ඒන් සතුටු වෙන්නේ නැතුව දිගට බලන ගතියට කියනවා පත්තරිත්වා පවත්තති කියලා පතුරුවා බලන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම අසන්තුෂ්ඨිතාවය දිනු කරන්න ඕනේ මේ දැක්කමදි. තව ගොඩාක් දේවල් දකින්න තියෙනවා. ඊගාවට එන ආනාපානේ හොඳට ඇස් දෙක කරලා බලන්න ඕන. ඇස් දෙක කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඇස් අරිනවා කියන එක නෙවෙයි හිත. උනන්දු හිතකින් අප්‍රමාදීව බලන්න ඕන. බලනකොට බලනකොට මේකේ විවිධ හැඩතල පේන්න පටන් අර ගන්නවා. ආන්නේ හැඩතල දකින්න දකින්න දකින්න මේ අරමුණත් හිතත් අතර වේගය අඩු වෙන්න අඩු වෙන්න සමාධිය සහ මේ සතියේ ලොකු බලගැන්වීමක් සිද්ධ වෙනවා. ආන්නේ බලගැන්වීම තුලින් තමයි අපිට ඒ ආනාපාන අපි කියන ආරමණ ආරම්මණය ඇවිල්ලා අර හැමේ සංවේදී භාවයේ නම් වූ ద్వාරයේ වදිනකොට ඒ තන උණුසුම් ගති, සිසිල් ගති, දිග ගති, කෙටි ගති, කම්පන ගති, චංචල ගති, කිසි කැවෙන ගති පේනවා. මේක හොඳට <clears throat> එක වායෝ ධාතුව තුලම පටවියාපෝ තේජෝ දැක ගන්න තරමට নিমগ্ন වෙලා ඉත එහිම යොදාන ගියොත් ඒ යෝගාවචරයට අනිවාර්යයෙන්ම ඒ තනින් පටන් ගන්න මුළු කයේම පවතින බරගති හැල්ලු ගති කෙරෙහි හිත පැතිරෙන ගතියකට එන්න පටන් ගන්නවා. පුංචි ආලෝකයෙන් පටන් ගන්නත් එක ක්‍රමයෙන් ආලෝකය වැඩි වෙන වගේ. එහෙම නැත්නම් ෆවුන්ටන් පෑනක් අරගෙන චින්තපෝණ කඩදාසියකට තිබ්බහම පුංචි චිත්‍රකින් පටන් අරගෙන ක්‍රමයෙන් ඒ සිත පැතිරෙන්න ASCII මේ Taman පටන් අරගත්ත පුංචි තන අරගෙන දිගට පැතිරෙන ගතියක් එනවා. ආන්නේ පටන් ගත්ත තැන පුංචි වෙන තරමට ඇතුළට කිලා බහින්න ලෑස්ති ලේසි නිසා පටන් ගන්නමේදී කියන මුළු කයම අරමුණු කරන්න එපා. විශාල ප්‍රදේශයක් අරමුණු කරන්න එපා. හැකිතාක් පුංචි අරමුණක් පුංචි තනක් පටන් අරගෙන කරන්න කියලා. නමුත් ඒක එතන හිටින්නේ ධාතු මනසිකාට වැටෙනාට පස්සේ ඒ ධාතු ගතිය මුළු කයෙම පේනවා. ඒ වුණත් යෝගාවචරයට මතක් කරනවා ඒ වුණත් ස්වභාවයෙන් හිත මුළු කයේ සහැල්ලු ගති පරගති තේරුණත් සමහරලාවට කය එහාට මෙහාට නැමෙන්න වගේ තේරුණත් එහෙම නැත්නම් කය පුරා මේ සත්තු දුවන්නා වාගේ එහෙම නැත්නම් <clears throat> පාවෙන්නා වාගේ මොන ගති දක්ුණත් නැවත නැවතතර පටන් අරගත්ත ආනාපාන තනම හිත තියානින්ද එතකොට ආස්වාස ප්‍රසවාස දිගේ ධාතු මනසිකාර දිගේ ගැඹුරට යන්න පටන් අරගන්නවා. එහෙම නැතුව මේ කය පුරාම හිත පතුරවන්න පටන් අරගත්තොත් සතියේ සමාධියේ අඩපණ වීමක් සිද්ධ වෙනවා. ඒක නිසා ඊටාම පහසු තැනින් පටන් අරගෙන, ලේසි තැනින් පටන් අරගෙන භාවනාව නම් ආත්පත පැතිරෙන ගතියක් තියෙනවා. නමුත් මේ භාවනා අඛණ්ඩ භාවයේ සඳහා යෝගාවචරයට මතක් කරනවා හිත තමන් අරමුණු කර දෙයින් පරිබාහිරව දේවල් දැක්කත් ඒ දේවල් පේන්න ඇරලා බැලීම වශයෙන් හිතේදීම වශයෙන් නොදැනුණත් නොපෙනුණත් අර මුලින් අල්ලාගත්ත තැනම බලන්නේ කියලා. මේ නිසා මේ විදිහට ධාතු මනසිකාරයට කිට්ටු කරනකොට අර බලාන හිටපු ලක්ෂය නොපෙනෙන යන තැනටපත් වීම ස්වභාවිකයි. නමුත් කියනවා හිතින් අරමුණු කරන්න එතන එතනම හිත තියාගෙන ඉන්නේ කියලා. ඒක හේතුව වෙන්නේ මොකද්ද? හැමතැනින් වෙන සංඥා හැමතැනින් වෙන sannivedana බහුල වෙනකොට අර බලාන හිටපු තැන ලොකු දෙයක් නෙවෙයි. ඒක විශේෂයක් නෙවෙයි. ඒක නොදැනී යන තැන පටන් අර ගන්න. ඒ නිසා මේ සෑම දෙයකින්ම මේ පටවි ධාතුවෙන් පටන් ගත්තත් ආපෝ පටන් ගත්තත් තේජෝ වායෝ කොයි එකටත් ධාතු ගුණ වැඩි වෙන එනකොට මෙන්න මේ වගේ විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒක නිසා මතක් කරනවා මේ ධාතු මනසිකාරට යනකොට විශේෂ පද ටිකක් ඒවනම් ඇත්තටම ආචාර්ය මතවල තියෙන පද නමුත් ඒ ප්‍රායෝගික පැත්තක් තියෙන බව පේන්න තියෙනවා. ඒක නිසා කියනවා ධාතු මනසිකාර වේත නංවන යෝගාවචරයා තමයි තේරෙනවා නම් දැන් අරමුණේ හිත මූණට මූණ දාලා තියෙනවා. පටන් ගන්නෙදී නම් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළා දැනගන්න තරම් කර්ම තිබුණා. දැන් මේ වෙනස් අඩුවේකට යනවා. හිත තැම්පත් වෙනවා. අරමුණට ලං වෙනවා. කයත් තැම්පත් වෙනවා. හුස්ම ගැනීමලත් අඩු වෙනවා. මේවා තමයි ඉතින් අර ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධි, ප්‍රඥා වැඩෙන බවට ලකුණු. එතකොට භාවනාවට යාදෙන ගතියක් තියෙනවා. යෝඩු වෙන ගතියක් තියෙනවා. ආනේ ලකිනවා නම් ඒ යෝගාවචරයට මේ ආචාර්යවරු විසින් ගොඩනගන ලද මේ ක්‍රියාපටිපාටිය මතක තියාගන්න කියනවා. අනුබුබ්බතෝ කියන විදිහට ප්‍රකට තනියෙන් පටන් අරගෙන යන ක්‍රමය අමතක කරන්න එපයි කියනවා. තමන්ට වැටහෙන දෙයින් තමයි අපි මේ කරගෙන ගියේ. ආනේ ක්‍රමයට වායෝ දහත්වෙන් අපි පටන් අරගත්තේ වායෝ දහත්වෙන් ප්‍රකට භාවය අනුව යන්නේ කියන්නේ. දිගට යනකොට යනකොට ඒ තුලින් ආපෝ තේජෝ මේ පටවි කියනවත් පෙනේ. ඒ නිසා තමන් පටන් අරගත්ත අනුපූර්ව ක්‍රමය අනුපුබ්බතෝ කියන එක නැත්නම් ක්‍රමේ වරදවා ගන්න නැතුව දිගටම ඒක කරගෙන යන්න ඕන. ඒක අර අඛණ්ඩ බාධා රහිත ප්‍රගමණයකට යෝගාවචර දක්වන එක විදිහක අනුග්‍රහයක්. අනුපූර්ව ක්‍රමයට යනවා. වෙන විදිහට කියනවා නම් කොච්චර කය පුරා හිත පැතිරුණත් නැවත නැවතත් යනට හැපිච්ච තැනම කියනවා. ඒ වගේම වායෝ ධාතුවෙන් පිට දේවල් පෙනුනත් නිකන් කියන්නේ වෙන විදිහට කියනවා ආස්වාද ප්‍රසවාස නොපෙනුනත් නොපෙනෙන හරි කමන්නේ ආස්වාද ප්‍රසවාස දිහා බලා ඉන්නවා වෙන දේවල් වලට හිත යෑම පිට පිට යෑමක් විදිහට ගත්ත අනුපූරක ක්‍රමයටම යනවා. ඒ වගේම සතහන් කරනවා නාති ශීඝතෝ. දැන් මට මේ වායෝ ධාතුව බලා ඉනකොට උණුසුම් සිසිල් ගති දැක්කා එහෙම නැත්නම් මට මේ හැපීම වැඩි වේලාවක් දැක්ක දීර්ඝව හැපීම කෙටි වේලාවක් දැක්ක හිමීට කියලා ඒවා ඉක්මනට ඉක්මනට බලා ගන්න ඕනේ කියලා මෙනෙහි කිරීම කරනවා නම් <clears throat> ඇතුළීම පිටවීම වෙනුවට උණුසුමයි සිසිලයි දිගයි කොටයි ආදි වශයෙන් නම් කිරීමෙන්වත් හිත යෙදීමෙන්වත් කලබල කරන්න එපයි කියලා කියනවා. වැඩි වැඩි විස්තර පේනවා පේනුණට මේ හදිසි කරන්න යන්න හොඳ නැහැ. නිසි නිින්දේ ඒකට පේන්න දෙන්නවා. ඒ නිසා අමතර වේග කරන්න යන්න අමතර නොපෙනෙන දේවල් බලන්න උත්සාහ කරන්න හයියෙන් මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. මෙනෙහි කරුවත් මෙනෙහි කරන්නේ අතුල් වෙනවා පිට වෙනවා කියන එක විතරයි. ඒ මේක උණුසුම් ගතියක්, මේක සිසිල් ගතියක්, මේක තද ගතියක්, මේක කම්පන ගතියක්, චංචල ගතියක් කියලා පස්සපස්සේ එලව එලව මෙනෙහි කරන්න යන්නත් හොඳයි. ඒ වගේම නාති සනිකතෝ කියලා තියෙන හුඟක් හිමීට මේ වෙලාවේ දිය යුතු මෙනෙහි කිරීම නතර කරලා සහැල්ලුවට යන්නත් දෙන්න එපා. දැන් මගේ බාර මුණ මුණට මුණ දාලා තියෙන්නේ. මෙනෙහි කරත් නැතත් මට මේ අරමුණ පේනවා. ඒක නිසා මෙනෙහි නොකරත් කමක් නැහැ කියලා මේ වගේ ඊටාම වටිනා අවස්ථාවක බා යෝගාවචරය විශ්ින් කරන වීරිය ආතාප වීර්ය පුංචි කරන්නත් එපයි කියනවා. දැන් මේ යන වේගයට මෙතෙක් කරගෙන ගිය විදිහට ඒ මෙනෙහි කිරීම දිගට කරගෙන යන්න ඕනේ. එතකොට නාසි සීගතෝ නාසි සනිකතෝ කියන විදිහට ඊගාට වික්ඛේප ප්‍රතිබාහනතෝ කියලා කියනවා මේ වෙලාවට අනිවාර්යයෙන්ම කයේ කසන ගති, නලියන ගති, කූඹි දුවන ගති, වතුර බින්දුව හැදෙන ගති, එහෙ නැත්නම් උණුසුම් සිසිල් බුබුඩු දාන්න පටන් ගන්න ගති දැනෙනවා. නිකන් පුංචි ශබ්ද පවා ලොකු වෙලා පේනවා. ඒ වගේම හිතවිලිත් මේ නිසින්ින්ද භාවනා යනකොට අවස්ථාව ගන්නවා. ආනේ ඒව දිහා දැකලා ඒ වගේ හිත වෙහෙසවන්න යන්න එපයි කියලා කියනවා. ඒ ප්‍රකටව දැනුණත් යෝගාවචරය කල්පනා කළ යුත්තේ මෙව තියේදිත් බලාන හිටපු ආනාපානෙම මට ඉන්න පුළුවන් නම් එතකොට යෝගාවචරයගේ හරියට ප්‍රයත්නය කොහොමද කියනවා නම් සුලං සහිත වැස්ස හුලං වැස්ස කියලා අපි කියනවා ආන්නේ හුලං වැස්ස වෙලාවට ඉහලින් වැටෙන වතුරෙන් ගේ ආරක්ෂා වීමට වහලේ තියෙනවා. නමුත් හුලං වැස්ස ආපු වෙලාවට අගුවෙන් එන වැස්ස දොර ඇරලා තිබුණොත් ගේ ඇතුළට ඇවිල්ලා ගේ මැද්ද තෙමනවා. ඒ වගේම ජනෙල් දෙපැත්ත ඇරලා තිබුණොත් ඒ හුලම් ප්‍රවාහය නිසා ගේ මැද්ද තෙමෙනවා. ඒ වෙලාවට කරන්නේ මොකද්ද? දොරවල් ජනෙල් කවුළු වහලා දානවා. වහලා දාපුවාම උඩින් වහලෙන් ආරක්ෂා වෙනවා වගේම දෙපැත්තෙන් එන හිරිකඩ වලින් ආරක්ෂා වෙනවා. ආන්නේ වගේ Tamanට දැන් භාවනාව අරමුණ මූණට මූණ දාලා කියන වෙලාවේදී ශබ්ද දැහෙනවා. වේදනත් කයේ දැනෙනවා කොටිම කියනවනම් හොඳ පැත්තට නම් කයේ පහසුකම් දැනෙනවා. යගේම මෙනිකන් ඉතියෙන් හදපු එකක් වගේ කයේ ඉද්ද ගැහුවා වගේ හිතින්ද හිතිනවා. විවිධාකාර පහසුකම් දැනෙනවා. ඒ කොච්චර දැනවත් ඒවා මිහිරි වුණත් බලන්න යන්න හොඳ නැහැ. ඒ වගේම හිතවිලි සමහර වෙලාවට Tamanට මතක නැති වෙච්ච අමතක වෙච්ච කල්පනා කරන් තියෙන දේවල් බොහෝම ජයයට තේරෙන්න පටන් ගන්නවා. නමුත් ඒකෙන් වෙන්නේ අර නිසිනින්දේ කෙරීගෙන යන ගොරෝසු තැනින් පටන් අරගෙන සියුම් තැනට යන වැඩපිළිවෙල එන්නට බාධා වෙනවා. ඒ නිසා මේ වෙලාවට කියනවා මේ ඒ දණ්ඩක ගමන් කරන මගියේ ගොඩ ඉඳලා ඒ දණ්ඩ ගොඩ වෙන වෙලාවෙදී නම් එච්චර ගැඹුරක් නැහැ මොකද ඒ වෙලාවේදී ගොඩ බිමයි ඒ දණ්ඩයි හා වෙලා තියෙන්නේ. නමුත් ටිකෙන් ටිකෙන් ටිකෙන් මැදට යන්න යන්න යන්න මේ පුද්ගලයා මේ එක පයකට විතරයි ඒ දණ්ඩේ ඉඩ තියෙන්නේ. වටපිට බලමින් ඒ දණ්ඩේ තියෙන අත්තල අතහැරලා යන්න පටන් අරගත්තොත් දැන් වැටුනොත් වැටෙන්නේ මහා ගැඹුරකට. ඒ නිසා මැදට යන්න යන්න වෙලා යන්න යන්න ඔහු තමන්ගේ পায় ඉතාමත් සීරුවත් සීරුවෙන් තමන්ට ඉගෙන ගන්න ඕනේ. ඒක ප්‍රතික මග්ගගාමි පුරුෂෝවිය කියලා විපස්සනා මේ විසුද්ධි මාර්ගයේ සඳහන් කර කියනවා ඒකපදික කියලා කියන්නේ හරි තනි ලී කොටයක් තියෙන. ඒ මාර්ගයේ ගමන් කරන පුද්ගලයෙක් වාගේ එක පයක් අරගෙන අනිත් පය තියෙනකන් කඳ එහෙම වැනෙන්න දෙන්නේ නැතුව අත්වලින් වාසිය අරගෙන එමීට සීරු මාරු කරන්න ඕනේ පියවරක් පියවරක් පාස තමයි එගොඩට යන්නේ. මැදදී හරියදී වටපිට බලන්නයි කරන්න කියලා වැටුනොත් ගොඩ බිමට නෙවෙයි වැටෙන්නේ වතුරට. ඒ වගේ තමයි ධාතු මනසිකාරයට කිට්ටු කරගෙන එනකොට භාවනා ලොකු එකලසක් ඇවිල්ලා තියෙන්නේ. ආන්නේ එකලස තියෙන වෙලාවේදී මේ ශබ්ද වේදනා හිතවිල්ල බාධා වැඩි වෙනවා. සමහර වෙලාවට මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, චීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ඒවාගෙදී අම්මතර සංගණයක් එන්න පටන් ගන්නවා. ඕනේ නම් එව්වා රාහකයන්යි ඔඩොක්කේ දාගන්නා වගේ කුප්ප ගන්නත් පුළුවන් ඒ වෙලාවට. ඒ තරම් ඒ වගේ 아무තු මේ කුළු ගැනීමක් සිද්ධ වෙනවා. ද්වේෂෙත් එහෙම හිටිනවා. නිදිමතත් එහෙම වෙනවා. උද්දච්ච කුක්කුච්චය කියලා හිත අවිසියාම සිද්ධ වෙන්න පුළුවන්, සැකෙත් වෙන්න පුළුවන්. ඒ එකකටවත් ඉඳ ඉන්නේ නැහැ. මූල කර්මස්ථානයේම මෙනෙහි කරමින් සමීපව බලනවා නම් ඒ වෙනුවට වෙන්නේ ධාතු මනසිකාරය ප්‍රකට වෙන එකයි. ඒ නිසා යෝගාවචරය කල්පනා කරන්න ඕනේ මේ වෙලාවේදී ඒ ක්‍රීඩා කරන්න යන්න නරකයි. ඊටාමත් සියුම් වැඩ පිළිවෙලක් කරන නිසා වික්ෂේප ප්‍රතිබාහනතෝ හිත වික්ෂිප්ත වෙන්න පුළුවන් රාගානුපතිතේ ද්වේෂානුපතිතේ අතීතානු අනු අතීතයේ බැලීම ඉස්සරහා බැලීම හිත ලීන වීම සහ අදි වික්ෂිප්ත භාවයටපත් වීම කියන මේ හයට වැටෙන්න දෙන්නේ නැතුව ගත්තා වූ එකලස එක දිගට පැවැත්වීමෙන් තමයි වායෝ ධාතුවේම සම්බන්ධ වෙලා තියෙන ආපෝ තේජෝ පටවි දක්ම දැන ගන්න පුළුවන් වෙන්නේ. එහෙම වෙච්ච පටවිට බැලුවොත් ආයෙ ගොඩක් වෙලා යනවා එකලස ගන්න. ඒක නිසා ඒ වික්ෂේප ප්‍රතිබාහන ගතිය මෙතනදී කලින් මේක පුරුදු කරලා තියෙන යෝගාවචරය. මෙතනදී විදේශයේ විශේෂම දියක් කරන්න වෙනවා. ආන්නේ දියක් කිරීමෙන් තමයි ඒ පුද්ගලයාට මේ ධාතු මනසිකාරයට හිත යණ්ඩයි බාහිරයට හිත ඇවිස්සෙන්න තියෙන එකයි නතර කරන්නේ. මේ වගේම පන්නච්චි සමතික්‍රමනතෝ කියන විදිහට දැන් ක්‍රමයෙන් මේ යෝගාවචරය භාවිතා කරගෙන හිටපු ප්‍රඥප්ති සම්මුති ධර්ම හැලෙන්නත් ප්‍රඥප්ති වෙනුවට පරමාර්ථ ධර්ම ලං වෙන්නත් පටන් අරගන්න. ඒක කියනවා නම් කියන්න තියෙන්නේ ඒක හුඟක් කලාට ආනාපාන සතිය වගේම පිම්බීම හැකිලිමේදීත් මතක් කරනවා යම් විදිහකට තමන් පිම්බීම හැකිලිම බලාන ඉන්නකොට ඒ පිම්බීම හැකිලිම දෙකයි බලාන ඉන්න හිතයි සමීපස්ත වීම නිසා <clears throat> සියල්ලම එකිනෙක පැටලී ගන්නවා වාගේ වේග කැවීමක් ඇති වෙනවා. ඒ වේග කැවීම කොච්චර වෙනවද කියනවනම් පිම්බීමෙන් හැකිලිම වෙන් කරලා බලා ගන්න බැරුව යනවා. එතකොට කියනවා පිම්බෙනවා හැකිලා කියලා මෙනෙහි කරන්න යන්න එපයි කියලා. ඒ මොකද පිම්බීම හැකිලි වශයෙන් ඒතර වෙනසක් නැහැ. පේන්නේ ක්‍රියාවක් චලනයක්. ඒකාකාරීව වැඩ වෙන්න වේග වෙන්න පටන් ගන්න තියෙනවා. ආන්නේ වෙලාවේදී ප්‍රඥප්ති වශයෙන් ගත්තා වූ පිම්බීම හැකලින් මෙනෙහි කරන වෙනුවට නිකන් දැනෙනවා දැනෙනවායි කියලා මෙනෙහි කිරීම මාරු කරන්න කියනවා. ඒ වගේම අපි හිතුවොත් දැන් මේ කායික කායනුපස්සනාවනේ මේ කතා කරන්නේ. ඒ වගේම තමයි මේ රූපයක් පේනකොටම රූපෙ මෙනෙහි කරන්න යම් කිසි කෙනෙක් පුරුදු කරා නම් කොට ඉස්සලා මෙනෙහි කරන්නේ රූපයක් රූපයක් කියලා. කියන්නේ අරමුණයි අර කොදුරු වෙන්නේ. ටික වේලාවක් යනකොට ඔහුට පුළුවන් වෙනවා දකින්න දකින්න කියලා මෙනෙහි කරන්න. මේ රූපේ පේන්නේ ඇහැටයි කනට නෙවෙයි. නාසයට නෙවෙයි. කටත් අරගෙන බලන එක වෙනම දෙයක්. ඒ වුණාට මේක කවදාකවත් කටට අරමුණු වෙන්නේ නැහැ. ඕක තේරුම් අරගන්න ඕන්න රූපේ නෙවෙයි දැන් සිද්ධ වෙන්නේ කනේ ඇහි කියලා තේරුම් අරගන්න පුළුවන් ඒක විශාල පරිවර්තනයක් භාවනාවයි. ඊට පස්සේ බලනවා කියලා මෙනෙහි කරපු එක දකින්නවා කියලා මෙනෙහි කරන්න සිද්ධ වෙනවා. අපිට බලන දේ තියෙනවා අපි දකින දේ තියෙනවා. ඒකට හුඟක් වෙලාවට ගන්න නිදර්ශනය තමයි ඔය සාමූහික චිත්‍ර චිත්‍ර නෙවෙයි වට කියන්නේ ඡායා රූප තියෙනවා. ඒකේ විශාල පිරිසක් පේලි පේලි පුතු කියලා වාඩි වෙලා ඉන්නවා. ඉතින් අපේ ගෙදර ඕක තියෙන්නේ මොකද අපේ මාමා හරි බාප්පා හරි නන්දා හරි ඕක ඉන්න නිසානේ. ඊට පස්සේ ෆොටෝ එක දිහා බලනකොට අපිට පුළුවන් නැන්දම දිහා බලන්න තනි කට්ටිය පේන්නත් අරින්න පුළුවන්. එතකොට අපි බලන බලන වාරේ බලන්නේ අපේ නෑදෑයා දිහා. නමුත් අර වටේ ඉන ඉනකට ඔක්කොම පේනවා. මේ නිසා චේතනාපූර්වකව බැලීම සහ ඒ අචේතනිකව පෙනීම කියන දෙකට යනකොට අර ප්‍රඥප්ති මට්ටම ඉක්මවලා ඒ යෝගාවචර ඉතාමත් සියුම් ක්‍රමයට මෙනෙහි කිරීම මාරු කරනවා. ඒ නිසා අපි හිතමු ආනාපානය කරගෙන යනවා. හොඳට ආනාපානේ ඇතුලින් පිටින් දෙක පේන්නේ නැති මට්ටමට ගිහිල්ලා. ස්පර්ශ වෙච්ච තැනත් එක තැනක් නෙමෙයි මුළු කයම වශයෙන් අරගෙන වෙනවා. හැපෙන තැන පේන්නේත් නැහැ. මේ යෝගාචර හොඳට උපදෙස් දන්න නිසා හිත කලබල කරන්නේ නැතුව එක්ක හැපෙන තැන තිබුණු තැන හෝ එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාස නැහැ කියලා කලබල වෙන තෝම බලාගෙනකොට ආලෝක පේනවා. ඒ ආලෝක පේන එක වළක්වන්න බෑ. නමුත් ඒක බලනව නෙවෙයි. බලන එක නම් බලක්කිය යුතුයි. වැලක්ුවේ නැත්නම් යෝගාචරක වැරද්දක්. මොකද ඒ ආලෝකේ බලන්න හොඳ නැහැ. නමුත් පේන එක වළක්වන්න බෑ. නිසා යම් විදිහකට ආලෝකේ කරදරයක් වෙනවනම් පේනවා පේනවා කියලා මෙනෙහි කරාට ප්‍රශ්නයක් නැහැ. බලන්නත් එපා බලන බලන කියලා මෙනෙහි කරන්න යන්නත් එපා. ඒ වගේම අපිට සද්ද අහන්න ඕන කමක් නැත්තේ නෑ. අහන්න ගියොත් භාවනාවට අර වික්ෂේප ප්‍රතිබාහනතෝ කියලා කලින් ගත්ත ක්‍රමයට වගේ හිත වික්ෂිප්ත වෙනවා. නමුත් ඇහිම නම් වළක්වන්න බෑ. ඒ වගේම තමයි කය වේදනා අනන්ත ප්‍රමාණ තියෙනවා බොහෝම උග්‍ර වෙනවා මේ ලාභ. හරි හොඳට ඇදිලා මේ රත් වෙච්ච රබානකට ඩිංගිත තට්ටු කරනකොට රැව් පෙරව් දෙන්නේ කොහමද? ඒ වගේ කයෙන් එන වේදනා හොඳට ප්‍රකට වෙනවා. නමුත් ඒක මේ විඳින්න යන්න එපා. ඒක ඉබේ දැනෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. ආන ওই විදිහේ මේ ප්‍රඥාප්තිය ඉක්මවන ගතිය මේ ධාතු මනසිකාරට යනකොට තාමත්ම සංවේදීව සිද්ධ වෙනවා. ඒ නිසා යෝගාවචරයා තමන් භාවනා කරනකොට මෙනෙහි කරන ආකාරය තමන්ගේ වார்த்தාවට ඇතුල් කරන්නේ නැත්නම් මෙතනදී තින් ගොඩක් කල් ගන්න වෙනවා. දැන් ආස්වාස ආස්වාස වශයෙන් මෙනෙහි කරා මට ආස්වාසයෙන් වැටහුණා. ප්‍රස්වාසයේ ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරා මට ප්‍රස්වාසයෙන් වැටහුණා. නමුත් ටික වේලාවක් යනකොට ඒ යෝගාවචරයක් කියනවා ශ්‍රද්ධාව වේදනාව හිතවිලියාව ඉතින් එතකොට කියන්නේ මේ ශබ්ද වේදනා හිතවිලි තුනට මූල කර්මස්ථානේ බාධා නෑ නෑ ඒක බාධා වුණේ නෑ ශබ්දාව වේදනාව. එතකොට කියන්න වෙනවා එහෙනම් ඒක ඒ විදිහට වාර්තා කරන්න. මේ මොකද්ද? මම මූල කර්මස්ථානේ යනකොට හිතවිලි හිතුණා. හිතුවා නෙවෙයි. ශබ්ද ඇහුණා. වේදනා දැනුණා. එතකොට නම් ප්‍රශ්න අහන්න දෙයක් නෑ හරියටම දන්නවා මූල කර්මස්ථානයේ කරගෙන යනකොට අරව අකර්මක අවිඥානික සිද්ධ වෙනවා අකර්මකව සිද්ධ වෙනවා. ඒකදී භාෂා විවහාරය දන්නේ නැති වුණොත් මෙතන ඉන්න කට්ටිය තාම දක්ෂව ඉන්න දෙතුන් දෙනා අනිත් ඔක්කොමලා මෙතෙන්දි වරද ගන්නවා. ඒ තරහ වෙන්න දෙයක් නෙමෙයි මේ කාරණාවක් කියලා දෙන්නේ පඤ්ඤත්ති සමතික්‍රමණතෝ කියලා මෙතනදී මේ වෙන සිද්ධිය විස්තර කරන්න තියෙන අපිට භාෂා විවහාරයෙන් පමණයි. චේතනාපූර්වක කරන දේවල් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනවද කරනවද කියන එක භාෂාවේදී කමඨාංශුද්ධ කිරීමේදී හරි වචනේ පාවිච්චි කරා නම් යෝගාවචරයා හරි පාරේ යන බව කර්මස්ථානාචාරයට බොහොම ජයට තේරෙනවා. ඒ වගේම තමයි අපි හිතමු මේ ආනාපානෙ බලනකොට ඔහුට සමහර විටක වැగిරෙන්න පටන් අර ගන්නවා. නාසයෙන් සොටු වැగిරෙන ආසේ, උගුරේ කසන්න ආසේ, කටෙන් කෙල උන්නන්න ආසේ, ඇහෙන් කඳුළු වැగిරෙන ආසේ, කන ඇතුලේ හැවෙන්න ආසේ මුත්‍රා බරක් වෙන්න ආසේ හැම දොරකින්ම නිකන් තෙත ගතිය එන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙනවා මේ ආපෝ ධාතුව කිපිලා. මේ ආනාපානෙත් යන. මේ වැగిරෙන ගතියයි පේන්නේ. ඉතින් අපි ඒක දැනගන්නවා මිස එළවෙලව මෙනෙහි කරන්නේ නැහැ අපි දැනගන්නවා මේ වෙලාවේදී එක ධාතුවක් කිපිලා. මොකද අනිත් ටික එකලස් වෙක නේ